සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්ම ශවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ආනාපාන සති අස්සේ පරිපුන්න සුභාවිතා අනුපුම්බං පරිචිතා යථා බුද්දේන දේසිතා සෝ ඉමං ලෝකං පදාසේති අබ්බා මුත්තෝ චන්දිමාති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් භාවනා කර්මස්ථාන අතර මහා පුරුෂ භාවනාවක් වන ආනාපාන සති භාවනාව සවිස්තරව දේශනා කළ අවස්ථාවක දෙසූ ගාථාවක් ධර්ම දේශනාවේ සඳහා මාතෘකා කරන්න යෙදුනේ. බුද්ධ ශාසනය කල්ප කෝටි ගණනාවකින් ලැබෙන්නේ අබුද්ධෝත්පාද කාලවලත් භාවනා සම්බන්ධ යෙදීම් අපමණ තියෙනවා. විශේෂයෙන් කල්ප විනාශ ආරම්භයේදී මුළු ලෝක ධාතු වාසයේ සීලම සත්වයෝ සුගති ලෝකවල ඉපද ධ්‍යාන භාවනා වඩා බඹලෝ යන සිරිතක් තියෙනවා. එසේ නමුත් ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් පසුව භාවනාවෙන් ලැබිය හැකි උසස් මාර්ගය පහදා දක්වලා තිබෙනවා. ඒ කියන්නේ නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණ ආදීන්ගෙන් පෙළෙන ලෝක සත්වයාට අජාති අජර අව්‍යාජේ අමෘත අසංකත ධාතු සංඛ්‍යාත වෙනස් නොවන සාන්ත සදාකාලික අමා මහ නිවන් සුව පිණිස භාවනා වැඩීමේ උපදේශයයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ගාථා දේශනාව අපි සලකා බලන්නට වටිනවා පටිසම්මෙදා මග්ගපාළියේ ආනාපාන සති කථා නම් වූ දේශනා කොට්ටාසයට මේ දේශනේ ගාථා ඇතුළත් වී තිබෙනවා. ත්‍රිපිටක ධර්මයේ වැඩිම ප්‍රමාණයක් ආනාපාන සතිය ගැන දේශනාවල් සඳහන්ව තියෙනවා. සූත්‍රාන්ත පිටකයේ දීඝනිකායෙහි මා සතිපට්ඨාන සූත්‍රය, මජ්ක්‍ධිම නිකායෙහි සතිපට්ඨාන සූත්‍රය, සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තය එවාගේම කුද්දක නිකායේ මේ පටිසම්භිදා මග්ග පාළිය විනය පිටකයේ පරාජික පාළිය අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණය මේ ආදී ස්ථාන රාශියක දේශනා කොට ඇති සවිස්තර දේශනාවක් ආනාපාන සති භාවනා සම්බන්ධ දේශනාව මේ ගාථාවේ කෙටි තේරුම මෙහෙමයි ආනාපාන සතියස්ස පරිපුන්නා ස්වභාවිතා ගිහි පැවිදි යම් කිසි බෞද්ධයෙකු විසින් ආනාපාන සති භාවනාව බුදුරජාණන් වහන්සේ දෙසූ පරිද්දෙන් පරිපූර්ණව වඩන ලද්දේ නම් ස්වභාවිත ලෙස වඩන ලද්දේ නම් අනුපිළිවෙලෙන් වඩන ලද්දේ නම් ඒ බෞද්ධයා තමන්ගේ ආස්භාවය නැමැති ලෝකයේ පසළොස්වක් බොහෝ දවසක උදාවන වලා ගැබින් නිකුත් වූ පුන්සඳ මඩලක් මෙන් තමන්ගේ ආත්භාව ලෝකයේ බබුලෝනවා කියන එක මේ ගාථාවේ කෙටි තේරුමයි. බුදුරජාණන් වහන්සේ දේශු මේ භාවනා මාර්ගය බෞද්ධයන් වශයෙන් නිතර නිතර අහන සාකච්ඡා කරන යෙදෙන භාවනා මාර්ගය. ඒ නිසාම මේ භාවනා සම්බන්ධව නිවැරදි වූ පැහැදිලි වූ අනුපිළිවෙල දැනගෙන තිබීම වැදගත් වෙනවා. අද මේ පොසොන් මහා පෝසත දවස නිමිත්තෙන් පැවැත්වෙන ධර්ම දේශනාවට මුල් ලංකාදීපයම සදහම් ආලෝකයෙන් ඒකාලෝක වුණු මේ උතුම් උපෝසත දවසේදී මතු අනාගතයේ අද පටන් ඉදිරි අනාගතයේ ධ්‍යාන මාර්ගඵලාභින් පහළ වෙත්වා කියන ප්‍රාර්ථනා ඇතුව මේ දේශනේ පවත්වන්නට අපි බලාපොරොත්තු වෙනවා. මිදුමා රහතන් වහන්සේ මේ අවුරුදු 2306කට පෙර අද වාගේ පොසොන්පුර 15වක් පොහෝ දවසක ශ්‍රී ලංකාවට වැඩම කරවා මහා පෘථුවිය කම්පා කරවමින් ශ්‍රී ලංකා දීපේ සම්බුද්ධ ශාසනය පිහිටෙව්වා. ඒ මේ උපෝසත දවස ශ්‍රී ලංකා දීපවාසී බෞද්ධයන්ට අතිශයින්ම විශේෂ වෙනවා. එනිසා මේ පොසොන් පොහොය දවසේදී බුදු සසුන බැබලෙව්ව ශ්‍රී ලංකාද්වීපයේ ඒ කාලෝක කළ මේ බෞද්ධ ප්‍රතිපත්ති මාර්ගයේහි මුල් තැනක් දිනාගෙන තිබෙන ආනාපාන සතිය භාවනා සම්බන්ධ කරුණු ටිකක් පැහැදිලි කිරීම ඉතා වැදගත් වෙනවා. අපි සලකා බලමු ලෝතුරා බුදුරජාණන් වහන්සේ බුදුබාටපත් වූ භාවනා මාර්ගය ගැන පළමුවෙන් යම්කිසි රෝගියෙකු වෛද්‍යවරයෙක් සම්මුඛ වීමේදී වෛද්‍යවරයා පිළිබඳව මන ආභෝධයක් ලබා ගන්නවා. වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසවන්තවයි ප්‍රතිකාර ලබා ගන්නෙ. වෛද්‍යවරයා කෙරෙහි විශ්වාසෙත් පිහිටියා නම් ප්‍රතිකාර ගැනීමෙන් සුවපත් වෙනවා. ඒ වාගේ අපේ ජීවිත තුළට ලෝතර බුද්ධ ශාසනයෙන් ලබන්නේ තියෙන උසස්ම නිරෝගී සුවය වෙන ධ්‍යාන මාර්ගඵල නිර්වාණ අවබෝධය සඳහා මේ මාර්ගයේ දේශනා කළ සරුවක්ඥන් වහන්සේ පිළිබඳව අපි වැඩිමනත් දැනගෙන තිබෙන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ ලෝතර බුදුබාටපත් උනේ ආනාපාන සති භාවනා කර්මස්ථාන ශීසයෙන්. ඒ සරුවක්ඥන් වහන්සේ පස්චිම භවයේ සිද්ධාර්ථ කුමාරයන්ව ඉපද පස්වෙනි මාසයේදී වක්මගුල් උලලේදී දඹගස් යටදී තමන් වහන්සේ ස්වල්ප වේලාවක් තුල ආනාපාන සති ප්‍රථම ධානයේ පෙදෙවවා කියන එක බුද්ධ චරිතයේ හොඳින් පැහැදිලිව තියෙනවා. එයින් උන්වහන්සේ දීර්ඝ සංසාරයේ මේ අතිශයින්ම භාවිත ස්වභාවිත කොට ඇති බව හොඳින්ම තේරුම් ගන්න පුළුවන්. ඊළඟට උන්වහන්සේ අබිනිෂ්ක්‍රමණය කොට පැවිදි වී සති දෙකක් ඇතුළතදී ආලාර කාලාම බුද්ධකරා පුත්‍ර දෙපළ වෙත අෂ්ට සමාපatti ලබාගෙන තිනවා. නැවත ඒ දෙදෙනාගේ ආරාධනයේ ප්‍රතික්ෂේප කොට තමන් වහන්සේ එකලාව උරුවේ දනම්වට වී මහා ප්‍රධාන වීරිය වැඩුවා. ඒ කාලේ තමන්ගේ ධානයක් පාවිච්චි කරගන්න බැරි තරම් ශාරීරික දුර්වලතාවකට මුහුණ පෑවා. නැවත බුදු වීමට මාස අඩ මාසයකට කලින් උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැර දම මැදුම් පිළිවෙත අනුගමනය කරන්න පටන් ගත්තාම ආනාපාන සති ධ්‍යාන නැවත උපදවා ගන්න පුළුවන් වුණා. ලෝතුරා බුදු වෙන දවස වෙනකොට ආනාපාන ධ්‍යාන ලාභීව සිටී. උන්වහන්සේ කිරිපිඩු පිළිගෙන 49 පෙදක් කොට වළඳා දින 49කට අදිෂ්ඨාන කොට ගෙනයි එදවස් සවස් වෙනතුරු රුක්සෙවන් වල සමවස් වූයෙන් වැඩ සිටියේ. තමන් වහන්සේ මැවියේ පෙනී ගිය මාර්ගය ඔස්සේ ගමන් කරද්දී බුද්ධ ගයාවේ පිහිටි බෝධි වෘක්ෂ රාජානන් වෙත පැමිණුණා. ඉතින් දුන් වහන්සේ කුසතන මිටියට එළලා වාඩි වෙන්න සූදානම් වීමේදී 14 වේනක් දිග පළල ඇති වජ්‍රාසනයක් පහළ වුණා. මේ වජ්‍රාසනාරූඪව තමන් වහන්සේ භාවනා පටන් ගන්න සූදානම් වුණේ අංග 4කින් යුක්තව චතුරාංග සමන්වාගත වීර්ය අදිෂ්ඨානයේදී ගෙනයි. ඒ අවස්ථාවේදී පාරමිතා භූමිය යම් කිසි ප්‍රමාද දෝෂයක් නිමිති කොටගෙන වසවර්ති දීපුත්‍රයා දසබිම්බරක් මාරසේනාව සමග පැමිණ නව මහා වැසිවස්සෝමින් ගර්ජන තර්ජන කරමින් තථාගතයන් වහන්සේ පළවා හැරීමට දැඩිසේ ප්‍රයත්න දැරුවා. ඒ අවස්ථාවේ තථාගතයන් වහන්සේ දකුණු ශ්‍රී අත්තේ පොළොවට දිගුකොට කළ සත්‍යක්‍රියා බලයෙන් තමන් වහන්සේට ජයග්‍රහණයක් වුණා. තමන් වහන්සේ කුඩා අවදියේ පටන් පුරුදු කළ ආනාපාන සති භාවනාව ආරම්භ කළා. මේ ආනාපාන සතියෙන් සැනකෙන් උන්වහන්සේ රූපාචර ධානය සියල්ල ලැබුණා. ඊළඟට ආනාපාන සතියේ පාදක කරගෙන ඉතිරි දස කසින භාවනාද දස අසුභ භාවනාද එවැගේම ද්වක්තිංසාකාර ධානද භක්ම විහාර ධානද අරූප ධානද සියල්ලම ඊටාම ශීඝ්‍රයෙන් ඒ බොමුලදී තමන් වහන්සේ ප්‍රතිලාභ කරගත්තා ආනාපාන සතිය තමයි පිවිසීමේ දොරටුව නව 15 වන සීලම බුදුරයන් වහන්සේලා බුදුබව ලබන්නේ ආනාපාන සති භාවනාවෙන් පිළිසීගෙනයි. මේ අනුව සලක බැලීමේදී එදවස් ශාන්තිනායකයන් වහන්සේ රාත්‍රී පෙරයම් කාලයේදී ආනාපාන සති භාවනා මුල් කොට ඇති සම 40 කර්මස්ථාන සමුර්ධ කොටගෙනයි పూర్වේ නිවාසානුස්මෘති ඥාණයෙන් අතීත භව සංසාරයේ කල්ප අසංඛ ගණන් ඈතට දකින්න සමත් උනේ. රාත්‍රියේ මැදියම් කාලයේ දිව්‍යං චක්ෂුර විඥාණයෙන් මරණ උපදින සුගති දුගති යන කුසල් අකුසල් කරන සෝබන අසෝබන නානාවද සත්ත ප්‍රජාව සහ සකල ලෝක ධාතුන් දැක ගන්න සමත් වුණා. ඊළඟට තමයි පටිච්ච සමුප්පාද ණය ක්‍රමයේ විපස්සනා වඩා අලුයම බ්‍රහ්ම මුහූර්තයේ උදාවන සුබ මොහොතේදී දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කරමින් ලෝතුරා බුදු පදවියට පත්වේ වදාළේ නවාරහාදි බුදුගුණ දසබල ඥාන චතුරු වෛසාරද්‍යයක් ඥාන චතුරු ප්‍රතිසම්බිදාක් ඥාන ෂට්විද බුද්ධ ධර්ම ෂට් අභිඥා චුද්දස ඥාන සෝලස ඥාන තෙසත්ත්‍ය ඥාන සත්සත්ත්‍ය ඥාන සත් අසාධානක් ඥානාදී අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්ඥතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතුරා බුදුබාටපත් වූ ශාන්ති නායකයන් වහන්සේ දෙමාසයක් මුළුල්ලේ නිවන් සුව වළඳලා බ්‍රහ්මාරාධනෙ පිළිගෙනයි තුන් ලෝකයට ඇහෙන්න ධම්සක් පැවතුන් දේශනාවෙන් ලොවට ධර්ම දේශනා පැවැත්වේ. 45 අවුරුද්දක් මුළුල්ලේ දසෝ දහම් යස්යෙන් තෙමුණු සූවිසි අසංකයේ 60 කෝටි 50 ලක්ෂයක් දෙන අමා මහ නිවන් පුරයට පැමිණෙව්වා. ඒ අතරත ආනාපාන සති භාවනා සම්බන්ධ දසෝ දේශනා රාශියක් ත්‍රිපිටක ධර්මයෙන් අපට දැක ගන්න සලස්සලා තියෙනවා. මේ මාත්‍රිකා කළ ගාථාව අපි නැවත වරක් පැහැදිලි කරගෙන ආනාපාන සති කර්මස්ථාන භාවනාව අනුපිළිවෙලින් වඩන්නේ කෙසේද කියන එක හොඳින් තේරුම් ගැනීමට සාවධාන වෙමු. ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා අනුකුබ්බම් පරිචිතා යථා බුද්ධේන දේශිතා සෝ ඉමං ලෝකම් පබාසේති අබ්බාමුත්තෝව චන්දිමා මෙතන යථා බුද්ධේන දේශිතා කියන වචනෙන් ප්‍රකාශ වෙනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙසූ පරිද්දෙන් ආනාපාන සතිය වැඩිමයි මෙතන අපේක්ෂා කරන්නේ බලාපොරොත්තු වන්නේ සරුවක්ඥන් වහන්සේ හැර වෙනත් කොතෙකුත් යෝගීවරු ආනාපාන සතිය වඩලා තියෙනවා ධානත් වඩලා තියෙනවා නමුත් ඒ අයගේ ආනාපාන සති භාවනාව භව විශේෂානිසංසය පිණිස පමණයි ඒ කියන්නේ සංසාර සැප පිණිස පමණයි සරුවක්ඥන් වහන්සේම මේ දේශනා කරන්නේ සීලය සමාධිය ප්‍රඥාව විමුක්තිය විමුක්ති ඥාන දර්ශනේ වැඩෙන හැටේට ආනාපාන සතිය දිනු කිරීමයි ඒකයි යථා බුද්ධේන දේශිතා සරුවඥන් වහන්සේ දේශූ පරිද්දෙන් ආනාපාන සතිය වැඩි යුතුයි අනුපුබ්බම් ಪರಿචිතා කියන්නේ ආනාපාන සතියේ තියෙන පියවර 8ක් ඉදිරියට දිනු කරන්න පියවරවල් 8ක් තියෙනවා පරිච්ඡේද 8ක් තියෙනවා අනුසන්ධි 8ක් තියෙනවා ඒකයි යථා බුද්ධේන දේශිතා අනුපුබ්බම් ಪರಿචිතා සරුවඥන් වහන්සේ දෙසූ පරිද්දෙන් ආනාපාන අනුපිළිවෙලින් ප්‍රගුණ කරන්නට ඕනේ. පරිපූර්ණ ස්වභාවිතා කියන්නේ මෙය බාගට නෙමෙයි, අඩාල කරලා නෙමෙයි, ආවට ගියාට නෙමෙයි, පරිපූර්ණව ਸਰව ප්‍රකාරයෙන්ම නිසිසේම සුභාසිත මේ සුභාවිත වනසේම පුරුදු කරන්නට ඕනේ. එවාගෙම සෝ ඉමං ලෝකම් පබාසේති ඒ යෝගාවචරය භික්ෂූන් වහන්සේ නමක් හෝ ගිහි බෞද්ධයෙක් හෝ අබෞද්ධයෙක් හරි මේ භාවනා මාර්ගයේ වැඩුවා නම් තමන්ගේ ජීවිතය ප්‍රභාස්වර කරගන්නවා ආලෝකමත් කරගන්නවා බබළුවා ගන්නවා කොයි විදිහෙන්ද පසළොස්වක් පොහෝ දවසක වලා ගැබින්වත් පුසඳ මණ්ඩලක් වාගේ මුළු ලෝකේම තමන් බබළුවනවා මෙන්න මේ කොහොමද බබළුවන්නේ කියන එකයි අපිට දැන් තේරුම් ගන්නට ඕනේ ආනාපාන සති කියන වචනය ඉසලා තේරුම් කරගනිමු ආන අපාන සති කියලා පද තුනක් මෙතන තියෙනවා. ආන කියන්නේ ආස්වාසය. අපාන කියන්නේ ප්‍රස්වාසය. සති කියන්නේ සිහි කිරීම. එතකොට ආන අපාන පද දෙක සංදි වෙනකොට ආනාපාන සති શબ્දයක් එකතු කරනකොට ආනාපාන සති. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස දෙක පිළිබඳව වැඩි දියුණු කරන සිහිය. ඒකයි ආනාපාන සති. ඒක නැවත නැවත ධ්‍යාන බාට පමුණවා ගන්නා තාක් දියුණු කර ගැනීමටයි භාවනා කියන්නේ. ආනාපාන සති භාවනා. ආනාපාන සති හෙවත් ආස්වාස ප්‍රස්වාස දෙක සිහිනේ උපචාර සමාධි, අර්පණා සමාධි මාර්ගඵල දක්වාම වැඩි යුතු දෙයක් ආනාපාන සති භාවනාවයි. මහා සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ ලස්සන උපමාවක් දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ එහි අනුපිළිවෙලකුත් තියෙනවා මේ භාවනා වඩන්ඩ පූර්වක විදියක් වශයෙන්. ඒ කියන්නේ අරඤ්‍යගතෝවා, රුක්ඛ මූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා විවේක තැනක් සොයා ගන්නට ඕනේ. ආරණ්‍ය කියන්නේ ගම්මානයෙන් බඹ 500ක් දුර පිහිටි සේනාසන. දුක්ඛ මූල කියන්නේ උපද්ද්‍රවයන්ගෙන් තොර නිවේක දස් හේවන. ශුන්‍යාගාර කියන්නේ ජනතාවගේ හැසිරීමෙන් තොර වූ විවේක ස්ථාන. ඉතින් මේ වාගේ ස්ථාන හැමදෙනාටම නැති බැවින් තමා කැමති තැනක තමාගේ විවේකය හදාගන්න අපි පුරුදු වෙන්නට ඕන. ඊළඟට දේශනා කළා ඉරියව්ව. නිසීදති පල්ලංකං ආභජිත්වා උජුං කායම් පනිදාය. ඒ කියන්නේ වෙනත් භාවනා කර්මස්ථානවලට උඩුකය කෙලින් තබාගෙන වාඩි යුතුය කියලා නීතිගත වෙලා නැහැ. ආනාපාන සතියේට ඒක නීතිගතයි. ඒ කියන්නේ උදුං කායම් පනිදාය. උඩුකය කෙලින් පිහිටුවාගෙන පල්ලංකං ආභජිත්වා බද්ද පරියංකේ බැඳගෙන පරිමුඛං සතින් උපට්ඨපෙත්වා භාවනා කමඨානට සිහිය හරියට පිහිටුවාගෙන වාඩි විය යුතුයි. ඒ කියන්නේ භාවනාවේ මුල්ම අත්‍යවාරම. හැබැයි භාවනාව දියුණුවටපත් වුණන් පස්සේ හිත ගන්නත් පුළුවන්, ඇවිදිමිනුත් පුළුවන්, සතපේ ගන්නත් පුළුවන්. ඒ කියන්නේ ධ්‍යාන බවට හිත දියුණුවනන් පස්සේ වාඩි වෙනාම කියලා නියතයක් නැහැ. ධ්‍යාන බවට යන තාක් හිතේ සමාධිය තහවුරු කරන පිණිසයි උඩුකය කෙලින් තබාගෙන වාඩි වීම අවශ්‍යයි කියලා සරුවක් යන වාසේ දේශනා කළේ. හැබැයි ඒකේ රහසකුත් තියෙනවා. ඒ කියන්නේ අපි උඩුකය කෙලින් තබාගෙන නැතිව බෙල්ලෙන් හරි කඳෙන් හරි නැමීගෙන හිටියොත් මේ ආශ්වාස ප්‍රශ්වාස සුලං රැල්ල අපේ නාසිකාග නොදැනී යනවා. නාසිකා ඇතුලේ වාගේ දැනෙන්න පුළුවන්. නමුත් අපට අවශ්‍ය වෙන්නේ මේ භාවනාවෙන් සමාධියක් උපදවන්න හැකි වෙන්නේ නාසිකා අග දොරටුවේ ආශ්වාස ප්‍රශ්වාස දැනුනොත් තමයි. එතකොට ඒක දැනෙන්න නම් උඩුකය කෙලින් තියෙන්න ඕනේ. උඩුකය කෙලින් තිබීමෙන් ඊතා සියුම් හුස්ම රැල්ලක් නාසිකාගේ හැපීම සිදු වෙනවා. අනෙක් කාරණේ තමයි මේ ධ්‍යාන භාවනා කියන උතුම් අවස්ථාව සපයා ගන්නට වාඩි වීමේ ඉරියව්ව වැඩි වේලාවක් පවත්වන්නට ඕනේ. වැඩි වේලාවක් පවත්වන්න නම් වේදනාවක් කැක්කුමක් නැතුව පැවතින්නට ඕනේ. අපේ ශරීරයේ පිටකොඳු ඇට 18ක් තියෙන පුරුක් ඇට මේවා ටිකක් නැමිලා තිබුණොත් මාංශ පේශි වලේ කටු තැවරීමෙන් අපට වේදන ඇති වෙනවා ටික වේලාවකින්. එහෙම වුණොත් එක ඉරියව්වෙන් වැඩි වේලාවක් සිටිය නොහැකි වෙනවා. ඉතින් කොඳු යට පේලිය හරියට ඉරියව්ව තියෙනවා නම් අපේ මනස වැඩ කරන ප්‍රධාන කාර්යාලය වෙන මොළයට අවශ්‍ය විදිහට ලේ ටික ධාවනය වෙනවා. පහසුවෙන් ධාවනය වෙනවා. අර ශරීරයේ කටුපේලිය මාස පේශවල නොතර වීම නිසා වේදනාවක් නැතුව පෑ දෙකේ තුනේ හතරේ පහේ ඉඳ පුළුවන්. අන්න ඒක නිසා උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. දැන් කරුණු දෙකක් කියවුණානේ. උඩුකය කෙලින් තබා ගැනීමෙන් ඊතාසියුම් හුස්ම රැල්ල පවා නාසිකාග දැනගන්න පුළුවන්. අනික බොහෝ වේලාවක් වේදනාවෙන් තොරව සමාධිමත්ව සිටින්න පුළුවන්. මෙන්න මේක නිසා උඩුකය කෙලින් තබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට දේශනාවේ සඳහන් වෙන්නේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. සතින් කියන්නේ ස්මෘතියනේ, සිහියනේ. මේ සීයේ පරිමුඛම් කියන්නේ නාසිකා අගට පිහිටුවා ගන්නට ඕනේ. ඒ කියන්නේ කර්මස්ථානයට අභිමුඛව පිහිටුවා ගන්න ඕනේ. නිදසුණක් වශයෙන් අපි ගම්මු කැඩපත. යම් කිසි කෙනෙක් කැඩපතකින් මුහුණ බලන්නේ සමව දල්වාගත් ඇසෙන්නේ ඕනමට වඩා හදල්වගෙන බලන්නේ නැනේ තමන්ගේ මුහුණ කැඩපතේ. පියාගෙන බලන්නෙත් නැනේ සමව බලනවා. සමව බලන්නේ තමන්ගේ මුහුණ දෙසේ කැඩපතේ. ඒ වාගේ තමාගේ නාසිකා අග ඉක්මන් නොවි පමා නොවි අමතක නොවි මනා සිහියෙන් ඒ සිත පිහිටුවා ගන්නට ඕනේ. ඒකයි පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. ඊළඟට එතන උපට්ඨපෙත්වා කියන උප කියන උපසර්ග පදයෙන් කියන දැඩි ලෙස පිහිටුවාගෙන ස්ථීර ලෙස සිහිය පිහිටුවා ගන්න ඕනේ නාසිකාග. දැඩි ලෙස පිහිටුවා ගන්න ඕනේ. එවාගේම ශක්තිමත් ලෙස පිහිටුවා ගන්නට ඕනේ. අන්න විහිත නොවන හැටින සිහිය පිහිටුවා ගන්නට ඕනේ. ඒකයි උපට්ඨපෙත්වා කියන පදයෙන් පහදා දේශනා කළා තියෙන්නේ. එතකොට දැන් සකල ශරීරයේම නිශ්චලයි. ඒ කියන්නේ බද්ද පරියංකෙන් වාඩි වුණ වම් අත මතු පිට දකුණු අත තබාගෙන අත් දෙකේ මාපට ඇඟිලි දෙක තුඩෙන් තුර ගෑවෙන හැටියට තබා ගන්නවා. එතකොට මුළු ශරීරයේම ඒකාබද්ධයි. ශරීරය නිශ්චලයි. ඊට පස්සේ ඇසිපියවත් හොලවන්නේ නැහැ. ඇස් බෝලේවත් යහා මෙහා හරවන්නේ නැහැ. තමාට තියෙන්නේ දැන් ශරීරයේ තන්පත් වූ බැවින් හුස්ම ගැනීම හෙලීම දිහාවට හිත යෙදීමයි. ඒ හුස්ම ගැනීම හෙලීමක් පාසා නාසිකා දොරටුවේ පළමුවෙන් සිදුරු දෙකෙන් දැනේ. හැබැයි ටික වෙලාවක් යනකොට එක නාසිකා සිදුරකට බර වෙනවා. ඒක ස්වභාවයක්. අපේ සිත සංසුන්ව පවතිනකොට එක නාසිකා සිදුරෙන් තමයි ආස්වාස ප්‍රස්වාස සිද්ධ වෙන්නේ. ඒක පැයෙන් පැයට මාරු වෙනවා. උදේ 6 ඉඳලා 7ට එක දොරටුවකින්. 7 ඉඳලා 8ට තව දොරටුවකින්. මේ විදිහට දවසේ පැයෙන් පැයට ආශ්වාස ප්‍රශ්වාස නාසිකා දොරටු දෙකට මාරු වෙමින් තමයි පවතින්නේ. ඒක භාවනා කරන්නන් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට දේශනා කළ තියෙනවා සෝ සතෝව අස්සසති සතෝ පස්සසති මේ මුළු කර්මස්ථානියම මේක වචනින් ප්‍රකාශ වෙනවා. ඒ කියන්නේ 16 ආකාරයකට මේ භාවනා විස්තර කරන්න තියෙනවා. ඒ සියල්ලම මේ වචන දෙකින් ප්‍රකාශ වෙනවා. සතෝව අසසති. ඒ කියන්නේ සිහියෙන්ම ආස්වාස ගන්න. සතෝ පස්සසති. සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. ඒ සතෝ ඒව කියන වචනෙන් කියවෙන්නේ සිහියෙන්ම අවධාරණය. ස්ථීර වශයෙන්ම සිහියෙන් ආස්වාස ගන්න. ඉතින්දී අපි ප්‍රවේශම් වෙන්න ඕන කාරණයක් තියෙනවා. ඒ කියන්නේ ඕනෑකමින් හුස්ම ගන්නෙත් නැහැ. ඕනකමින් හුස්ම රඳවා ගන්නෙත් නැහැ. ඕනකමින් හුස්ම පිට කරන්නෙත් නැහැ. ස්වභාවිකව සිදුවෙන් දරෙන්න ඕන හුස්ම ගැනීම හැලීම. අපට තියෙන එක වැඩයි. ඒ හුස්ම ගැනීම හැලීමක් පාසා අන්‍ය විහෙත නොවේ මනා සිහියෙන් සමාධිමත් සිහියෙන් අවික්ෂිප්ත සිහියෙන් ඒ ආස්වාස ප්‍රස්වාස රැල්ල දිහා බලාන සිටීමයි. ඉතින් මේ බලාන සිටීම සඳහා අපට ප්‍රායෝගික වශයෙන් තියෙන උපදෙස් ටික අනුගමනය කරන්න. ඒකයි අර අනුපුබ්බම් ಪರಿචිතා කියන බණ පදයෙන් කියවෙන්නේ. ආනාපාන සතිය අනුපිළිවෙලින් ඕනේ පුහුණු කරගන්න. ඒ අනුපිළිවෙල දැන් අපි සලකා බලමු. දේශනා පාළියේ තියෙන්නේ දීගං වාසසන්තෝ දීගං අසසාමීති පජානාති ආදී වගන්ති පෙළියක්නේ. එතන තියෙනවා පද 16ක්. ඒ පද 16න් අපි හතරක් පමණක් පළමු කොට තෝරලා ගනිමු. දීර්ඝ ආස්වාස, දීර්ඝ ප්‍රස්වාස කියන එක පදයයි. හ්‍රස්ව ආස්වාසය හ්‍රස්ව ප්‍රස්වාස පදයයි සබ්බකා පටිසංවේදී පදයයි පස්සම්භයංකා සංකාරම් පදයයි මේ පද හතර අපි ඉස්සෙල්ලා තෝරගනිමු එතකොට දීගං අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති කියන්නේ අපට මේ දීර්ඝ දීර්ඝ හුස්ම වැටෙනවා කියලා වචන වශයෙන් හිතන්න එහෙම නැහැ. දීර්ඝ ආශ්වාස බව පජානාති දැනගන්නවා. Taman නුවණින් දැනගන්නවා පමණයි. මේ දීර්ඝ ආස්වාස මේ දීර්ඝ ප්‍රස්වාස කියලා වචන භාවිතා කරන්නේ නැහැ හිතින්වත්. භාවිතා නොකොට ඒ හුස්ම රැල්ල දිගින් පවත්නා බව නුවණින් වටහා ගැනීමයි අවශ්‍ය. කෙටි හුස්ම ගැනත් එහෙමයි. මේ කෙටි හුස්මක් කෙටි ආස්වාසයක් කෙටි ප්‍රස්වාසයක් කියලා වචන වශයෙන් හිතන්නේ නැහැ. අපට තියෙන්නේ කෙටි හුස්මක් බව නුවණින් දැන ගැනීම පමණයි. ඊළඟට සබ්බකාය පටිසංවේදී කියන තැන සමහර යෝගාවචරයන් හිතෙනවා දෙපතුලේ පටන් හිස දක්වා සකල ශරීරයේ දිහාව බලන්න ඕනි කියලා ඒක වැරදි. මෙතන සබ්බකාය පටිසංවේදී කියන්නේ ආස්වාස සියල්ල ප්‍රස්වාස සියල්ල කියන එකයි. කාය කියන්නේ සමූහයනේ. එකක් නෙමෙයි. කාය කියන්නේ සමූහය. යම්කිසි රාශියක එකතුවයි කාය කියන්නේ. දැන් රූප කාය, නාම කාය, හස්ති කාය, අස්ව කාය, රත කාය. උන් කියන්නේ සමූහයක් එක්කාසු කොට කියන වචනයක් මේ කාය. එතකොට ආස්වාස කය කියන්නේ සබ්බ කය කියන්නේ ආස්වාස සමූහය. ඒ කියන්නේ හුස්ම ගැනීම කිව්වම එක හුස්මක් නෙමෙයිනේ. හුස්ම රැල්ල කෝටි ගාණක් ඔතන එකතු වෙලානේ මේ හුස්ම ගන්නේ. ඒකේ පරමාර්ථය කලින් හිතන්නේ නැහැ. නමුත් ඒකේ භාවිතා කරන ආස්වාස සමූහය. ප්‍රස්වාස සමූහය. කොහොමද සබ්බ කය වෙන්නේ? ඒ කියන්නේ ආස්වාස ගැනීමේදී ආස්වාස ගන්න පටන් ගැනීමේ සිට අවසානයේ දක්වා සිහියෙන් බලා සිටීමයි. ඒකට නම් මුල මැද අග දැකීම. පටන් ගැනීම, පැවැත්ම, අවසන් වීම. හුස්ම පිට කිරීමේදීත් එහෙමයි. හුස්ම පිට කරන්න පටන් ගැනීම, පිට කරමින් සිටීම, හුස්ම පිටවි අවසන් වීම. කෙනෙක් කරනවා නෙමෙයිනේ ස්වභාවික සිද්ධියක්නේ අපට තියෙන්නේ ඒ මුල මැද අග කියන තුන් ස්ථානයේම අමතක නොවි මනස සිහියෙන් බලා සිටීමයි ඉතින් මේ බලා සිටීමට නිකං කුල් පුලං කමන්නේ. ඒකට ගන්න ඕන දැඩි ලෙස සිහිය. අර ඉස්සර උපමාවක් තියෙනවා නේද? ඒ කියන්නේ කැලෑවේම හැදිලා කැලෑවේම වැඩිලා මිනිසයන් අතරටපත් නොවේ නිදල්ලේ වැඩුණු වසුපැටි දමණය කරගන්න කැමැති ගොපල්ලා දිගම දිග රැහැනකින් මන්දක් ගහලා මේ සතා අල්ලගෙන ලොකු ශක්තිමත් කණුවක බඳිනවා ඉතින් මේ දඩබ්බර ඒ හරකා මුළු පලාතම දෙවනක් කරමින් දුවනවා එහෙමයි. ඒ ලනුව තියෙන කන් දුවනවා. දුවලා දුවලා අන්තිමේදී කනුව ළඟ පැටලලා පැටලලා දුවන්න බැරුව වැතිර ගන්නවා. ඉතින් දින දෙක තුනක් කෑමක් නොදී වතුරක් නොදී ගොපල්ලා ඊට පස්සේ මේ සතාව අල්ලගෙන බැඳලා නාය විදලා দমনය කර ගන්නවා. වැඩට ගන්නවා. ඒ වගේ අති දීර්ඝ කාලයක් නොදැමුණු සිතක් වශයෙන් පැවති අපේ මේ සිතට ආනාපාන සතියෙන් ආත්ම දමනයක් එවැගේම ආත්ම සාන්තියක් සලසා ගන්නට නම් මෙන්න මේ සතිය කියන රැහැණින් ආස්වාස ප්‍රස්වාසය අරමුණු කරගෙන අර නාසිකා අග අරමුණෙහි සිත තදින් බඳින්නට ඕනේ. එතකොට මෙන්න මෙහෙත මේ සඳහා අවශ්‍ය වන්නේ වීරිය සම්ප්‍රයුක්ත ඥානයෙන් යුක්ත සිහියයි. වීරියයි ඥානයයි සිහියයි කියන මේ තුන් දෙනා එකතු වෙලා තමයි මේ සිද්ධ කරන්නේ. ඒ කියන්නේ දැඩි වීරියක් ඕනේ ඉරියව් වෙනස් කර නැතු වෙන්න. ඒ වගේම අවබෝධයක් ඕනේ මෙතෙන්දී සිහිය පවත්වා ගන්න කොහොමද කියලා දැනගන්න. ඊළඟට සිහිය අවශ්‍ය වෙනවා හරියට එහි පිහිටුවා ගන්න. සමහර කෙනෙක් මේ මුලැමැදාග ස්විමින් ශරීර අභ්‍යන්තරයේ හිත යවනවා. ඒක සරුවක්ඥන් වහන්සේ ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒ කියන්නේ ආස්වාස ගැනීමේදී පටන් ගැනීමේ මුල නාසිකා දොරටුව මැද හෘදය අග නාභිය හුස්ම පිට කිරීමේදී මුල නාභිය මැද හෘදය අග නාසිකාග කියලා හට යෝගියන්ගේ ප්‍රාණායාම ක්‍රම උගන්වනවා නමුත් බෞද්ධ භාවනාවට ඒක අවශ්‍ය නැහැ සරුවඥන් වහන්සේ ශ්‍රී මුකෙන්ම ඒ පිළිවෙත ප්‍රතික්ෂේප කළා තියෙනවා ඒකෙන් බොහෝ යෝගීන් අනතුරු වලට භාජන වෙනවා. රෝගාබාධයන්ට භාජන වෙනවා. උන්වහන්සේ මෙතන මුලැමැදාග බලන්න කිව්වේ නාසිකා දොරටුවේ පමණයි. ඒ නාසිකා දොරටුවේ ආශ්වාස ගැනීම ආශ්වාස පැවතීම ආශ්වාස අවසන් වීම ප්‍රශ්වාස කියන්නේ හුස්ම හෙළීම ආරම්භ වීම හුස්ම හෙළමින් පැවැත්වීම හුස්ම හෙළ අවසන් වීම මේ අවස්ථා තුන බලන්නේ නාසිකා දොරටු ආගයි හැබැයි තින්ද තව සමහර විට හිතෙන්න පුළුවන් මේ නාසිකාග කැඩපතකින් බලන්න වගේ බලන්න ඕනේ නේද එහෙම නැහැ අපට අවශ්‍ය වන්නේ නාසිකා දොරටුව නෙමෙයි එතන නිමිති කරගෙන හුස්ම රැල්ලයි එතන නිමිතිගෙන හුස්ම රැල්ල දැලීම පමණ අපට අවශ්‍ය වෙන්නේ. හුස්ම රැල්ල දැන් නිදසුණක් වශයෙන් අපි ගම් ජනවාරි මාස වාගේ කාලෙහි මේ පිහිබාන එලිමහනකට වෙලා වැඩක් කරමින් ඉන්නකොට අපට දැනෙනවා නාසිකාවෙන් මේ පින්න ඇතුල් වෙනවා පිට වෙනවා සුදු පාටට. දුම් සිලුවාගේ පින්න ඇතුල් වෙනවා පිට වෙනවා. බොහෝසෙන් මේ දියතලා බණ්ඩාරවැල නුවරලි පැත්ත ගියාම හොඳට තේරුම් ගන්න පුළුවන්. අර මීදුම ආග්‍රාණය වෙනවා මීදුම පිට වෙනවා නාසිකාවෙන්. හොඳට පේන සුදු පාට. අන්න ඒ වාගේ හුස්ම රැල්ලක් අපේ නාසිකා දොරටුවෙන් ඇතුළු වෙනවා පිට වෙනවා. ඒක අපි තේරුම් ගන්නයි ඒක හැපෙන තැන ගැන අපට අවධානය අවශ්‍ය වෙන්නේ. ඒ මිසක් මේ නාසිකාග දකින්න ඕනේ කියලා මේ නියමයක් නැහැ. අපිට දකින්න ඕනකම තියෙන ආස්වාස ප්‍රස්වාස සුලංග රැල්ලයි. හැබැයි මේක වායෝ ධාතුවක් කියලා හිතන්නේ නැහැ. මේක හැපෙනවා හැපෙනවා හිතන්නේ නැහැ. දැනෙනවා දැනෙනවා හිතන්නේ නැහැ. මේක රූප කලාපයක් කියලා හිතන්නේ පිළිවෙතක් තමයි ආනාපාන සතියෙන් කියවෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රයේත් ඒ පිළිවෙතටමයි උගන්වන්නේ. ඒක නිසා පළමුවෙන් ආනාපාන සතිය විදර්ශනාවට හරවන්නේ නැතුව සමත වශයෙන් වඩන්නටයි මේ පිළිවෙත. එතකොට දැන් මේ නාසිකා දොරටුවේ ස්වરૂපය හෝ හැඩහුරුකම සටහන් හිතන්නේ නැතුව හැපීම නිමිති කරගෙන ආශ්වාස ප්‍රශ්වාස හුස්ම සුලං රැල්ලේ මුල මැද අග අවස්ථා තුනම පේන හැටියට සිහිය පවත්වනවා. එතකොට තමයි පස්සම්භයං හුස්ම සංසිඳින්න පටන් ගන්න. ඒ කියන්නේ අපේ දුවන වේලාවක අපට හුස්ම වේගෙන් වැඩ කරනවා. හෙමින් යනකොට හිත ටිකක් අඩු වෙනවා. වා හිත ගන්නකොට තවත් අඩු වෙනවා. වාඩි වෙනකොට තවත් අඩු වෙනවා. අපි සංසුන්ව නිදා ගන්නකොට තවත් අඩු වෙනවා. ඒ වාගේ මේ හුස්ම රැල්ල මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මුලින් අවදාාරිකත්වයෙන් විශාලත්වයෙන් තියෙන්න පුළුවන්. නමුත් ටිකෙන් ටික අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා හිත තැම්පත් වෙන්න වෙන්න ඊටාම සියුම් බාටපත් වෙනවා. සමහර විට හුස්ම නැති තරමට වාගේ දැනෙනවා. හුස්ම නැති වුණාම නෙමෙයි. හුස්ම නැති අවස්ථා තියෙන හතයින ඔක්කොම ඒ හුස්ම නැති අවස්ථාවෙන් එකක් නෙමෙයි මේක. මේ අවස්ථාව කියන්නේ අර හිත සංසිඳීම නිසා හුස්ම රැල්ල සංසිඳෙනවා. ඒකට කියන පස්සම්භනේ කියලා පස්සම්භයං කාය සංඛාරං. දැන් එතකොට මෙන්න මේ මූලික හැඳින්වීම වලට පැහැදිලි වෙන්නට ඇති. නාසිකා දොරටුවේ ආශ්වාස ප්‍රශ්වාස සුලං රැල්ල බලාගෙන එහි සිහිය පිහිටුවාගෙන ඉන්නකොට දීර්ඝ හුස්ම හෝ කෙටි හුස්මත් එවාගෙන හුස්ම වාරයේ මුලැඳාග අවස්ථා තුනක් හුස්ම රැල්ලේ සංසිඳීමක් කියන මේ අවස්ථාවන් හතරම දැක ගැනීමට පුළුවන් වුණා විනාඩි 15ක් තරම් කෙටි කාලය තුල. ඒ කෙටි කාලය තුල එච්චර පුළුවන් වෙන්නේ අනුපිළිවෙලින් මේක වැඩිවීමෙන්. අපි මුලින් කිව්වනේ මේ භාවනාවේ තියෙනවා පියවර 8ක් කියලා. පළවෙනි පියවර ගණන ගණන් කිරීම. ගණන් කිරීම නම් ආස්වාස හුස්ම රැල්ල ගන්නකොට ආස්වාස 1යි 1යි 1යි කීප සැරයක් හිතෙනවා. ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාස 1යි 1යි 1යි අයමත් ආස්වාස ගන්නකොට ආස්වාස 2යි 2යි 2යි මේ විදිහට 8ක් හෝ 10ක් දක්වා ආස්වාස ප්‍රාස්වාස දෙක ගණන් ගන්න. එතකොට ගණන් කිරීම භාවනාවක් නොවේ. එහි ප්‍රායෝගික පුහුණුවක්. ඒ කියන්නේ හිත විසිරී යාම වැළැක්වීම සඳහායි ගණන් කිරීම. ගණනේ පැටලුණා නම් හිත විසිරී ගොස් ඇති බව තේරුම් ගන්න පුළුවන්. ගණනේ පැටලුනේ නැත්නම් නැවත ගණන් කිරීම අවශ්‍ය නැහැ. ඊට පස්සේ කරන්නේ ආස්වාස ප්‍රස්වාස කියන වචන දෙක පමණක් භාවිතා කිරීමයි. ආස්වාස ප්‍රස්වාස වචන දෙක දැන් දිග හුස්මක් නම් ආස්වාස ආස්වාස ආස්වාස කීප වටක් හිතන්න පුළුවන්. කෙටි හුස්ම නම් එච්චර වෙලාවක් හිතන්න බෑ. අන්න ඒකයි පජානාති අවබෝධ කරගන්නවා කියන්නේ. ඊළඟට ආස්වාස ප්‍රස්වාස දෙකේ මුලැමැදාග දැකීමත් එවාගේම සංසුන් ආස්වාස ප්‍රස්වාස දැකීමත් මනසින් කරගෙන යනකොට මේ භාවනාව සම්බන්ධ පෙරනිමිති පහළ වෙනවා. ඒ කියන්නේ දැන් ආස්වාස ප්‍රස්වාස දෙක ඇහැට පේන්නේ නැහනේ. මේකේ නිමිත්තක් හිතට පේන්න පටන් ගන්නවා. දුම්සිලුවක් වාගේ ලා පාට සුදක් පේන්න පටන් ගන්නවා නාසිකාග ආසන්නයේ. ඒකට කියන්නේ පරිකර්ම නිමිත්ත කියලා. පරිකර්ම නිමිත්ත. හැබැයි ඒ ගැන අපි කිසියම් තැකීමක් නැතුව අපේ වැඩේ අපි කරන්නට ඕනේ. ඊළඟට යනවා ඒ සාමාන්‍ය ආලෝකය දීප්තිමත් ආලෝකයක් බවට පත් වෙනවා. සුදු පුළුන් ගොඩක් වාගේ සුදු වලාකුළු වාගේ සුදු අහසක් වාගේ සුදු මල් වට්ටි වාගේ සුදු පාට පේන්න පටන් ගනී. ඒක උග්ඝහ නිමිත්ත. තාමත් නෑ හිතේ නියම සමාධිය. උග්ඝහ නිමිත්ත. උග්ඝහ නිමිත්ත අවස්ථාවේ ඇති සමාධියට කියන්නේ පරිකර්ම සමාධි. ඒ කියන්නේ මුල්ම සමාධිය. තව නෑ නියම සමාධිය. ඊළඟට තමන්ගේ වැඩේ හොඳට කරගෙන යනකොට තවත් විනාඩි කිහිපයකින් ඒ සුදු පාට පුළුන් ගොඩ සුදු පාට වලාකුළු වාගේ සුදු සුදු සුදු වර්ණයේ වඩා ප්‍රභාස්වර දිලිසෙන වර්ණයක් බවට පත් වෙනවා. ඒකට තමයි පටිභාග නිමිත්ත කියන්නේ. හැබැයි යෝගාවචරයවක බලන් හිතෙනවා. බලන් හිතපු ගමන්ම නැති වෙනවා. හැබැයි නැවතත් ආනපානේ වඩාලිනකොට ආයමත් ලැබෙනවා. ඉතින් මෙන්න මේ පටිභාග නිමිත්ත ලැබෙනකොට ඒක අපි ගෞරවයෙන් ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ කියන්නේ අදිෂ්ඨාන කරමින් ඒක ඉෂ්ටර කරගන්න ඕනේ. මේ ප්‍රතිභාව නිමිති විනාඩි 5ක් පවතිවා කියලා භාවනා කරමු. මේ ප්‍රතිභාග නිමිති විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 30ක්, විනාඩි 45ක් පැයක් පවතිවා ආදි වශයෙන් ඉෂ්ටර කරගන්නට ඕනේ. එසේ ප්‍රතිභාග නිමිති ඉෂ්ටර කරගන්න අවස්ථාවේ තියෙන සමාධියට කියන්නේ උපචාර සමාධිය. හැබැයි තාම නියම සමාධිය නෙමෙයි. එතෙන්දී තෘප්තිමත් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙතෙන්දී අපි වැදගත්ම සිහි කිරීමක් අවශ්‍යයි. මේ පටිභාග නිමිත්ත ලැබුණාම භවනා යෝගියා හිතන මම දැන් සම්පූර්ණයි. මේ පටිභාග නිමිත්ත ලං වේවා, ඉහළට යාවා, දකුණට කැරකේවා, වමට කැරකේවා ආදි වශයෙන් ඒ සම්බන්ධව හුරු කිරීම කරන්න ගියොත් එහෙම පටිභාග නිමිත්ත පමණක් නෙමෙයි භාවනා පවා පිරිනව. එනිසා ඒ පටිභාග නිමිත්ත එක්ක සෙල්ලම් කිරීමෙන් වළකින්නට ඕනේ. ඊට ගෞරවයෙන් හරියට බුදු පිළිම වහන්සේ නමක් කෙරෙහි අපි යම් ගෞරවයක් නම් ඒ වගේ ගෞරවයෙන් ඒක ආරක්ෂා කරගන්නට ඕනේ. දැන් එතකොට ඊළඟට සඳහන් කරන්න තියෙන්නේ මේ පටිභාග නිමිත් ස්ථීරව තබා ගත්තාම නීවරණ කිසිවක් නැහැ. කාමච්ඡන්ද ආදී නීවරණ නැහැ. ඒ වෙලාවේ හිතේ ඇති සමාධිය නිසා තමාගේ හිතේ ඉන්ද්‍රිය ධර්ම, ඒ කියන්නේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා මේවා බලගත් වෙනකොට අර ප්‍රතිභාග නිමිත්තම අරමුණු කරගෙන හුස්ම රැල්ල කෙරෙහි සිහිය පිහිටුවාගෙන එකවරටම චිත්ත ඒකාග්‍රතාවක් ලැබෙනවා. ඒක ජීවිතේ කවදාකවත් ලැබල නැති සමාධියක්. පුදුමාකාර ප්‍රීතියක්, පුදුමාකාර පස්සද්ධියක්, පුදුමාකාර සැපයක් ඒ වෙලාවේ විඳිනේ වෙනවා. හැබැයි යෝගාවචරයා නවතින්න හොඳ නැහැ. ඒතර හිතන මෙන්න මෙන්න ප්‍රථම අධ්‍යානෙ. ඊළඟට ආයමත් ඒක නැතිලෙන මෙන්න ဒုတိ ය අධ්‍යානෙ. ඔහොම හිතන්න පුළුවන්. ඒක වැරදි. එතෙන්දී ගුරු උපදේශ අත්‍යවශ්‍යයි. දැන් මේ භාවනා කමඨාන් කොතෙකුත් අපි ඉගෙනගෙන තිබුණා දිනු කරන අවස්ථාවේදී ගුරු උපදේශ අවශ්‍යයි. ගුරු උපදේශ නැතුව කරන්න ගියොත් අතරමං වෙනවා. ඒක නිසා ඉතා කරුණාවෙන් අපි මතක් කර තබන්නේ මේ භාවනා කමඨාන් ගැන දැනගෙන ගන භාවනා වැඩිීමේදී පළපුරුදු ගුරුවරුගේ උපදේශය අත්‍යවශ්‍ය බවයි. ඊළඟට දැන් ඒ පළමුවෙන් ලැබෙන සමාධිය ඊටාම ශනිකව නැති වෙනවා. හැබැයි නැගිටින්න එපා. ඒ වෙලාවේ ඊතා සිහිනුවණින් ඉවසීමෙන් සිටින්නට ඕන තමාට නියමිත භාවනා මෙනෙහි කරමි. ආනපාන සතිය. අයමත් අයමත් වෙනවා. සියවර දහස් වරේ සමාධිය ඇති වෙවි නැති වෙවි යනවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා Tamanne පුළුවන් වෙනාගේ ස්ථිර කරගන්න. ඒ කියන්නේ ඒ වෙලාවේ අදිෂ්ඨාන කරන්න ඕනේ ඥානාපාන ප්‍රතිභාග නිමිත්ත අරමුණෙහි විතක් ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය විනාඩි 5ක් පවතිවා අදිෂ්ඨාන කරනවා. ඒක සිද්ධ වෙනවා. ඊළඟට විනාඩි 10ක් විනාඩි 15ක් කොහොම කාලෙ දික් කරන්න ඕනේ සමාධිය පාත්ව ගන්න. හැබැයි ඒ සමාධිය ශක්තිමත් බවටපත් වුනහම ඒකේ තියෙන පස් ආකාරයකින් වසීතා පුරුදු කරන්න. ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ඨාන, පච්චවේකන කියලා. මේවා අපි සාකච්ඡා වේලාවකදී වඩාත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පංචේද වසීතාවෙන් වසීබාට පමුණවාගෙන දැන් ඉතින් ආනාපාන ප්‍රථම ධානය ලබාගෙන එහි අංග ටික හොඳට අරමුණු කරගෙන සියවර දහස්වර නැවත නැවතම ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රගුණ කරලා කරලා තමයි අන්තිමට දෙවෙනි ධානය සඳහා ප්‍රයෝග කරන්නේ යෙදෙන්නේ. ඉතින් දෙවෙනි ධ්‍යානයත් ලබා ගත්තාම ඒක පස් විදිහකින් සීභාවට පමුණවාගෙන තුන්වෙනි හතරවෙනි ධ්‍යානය දක්වා යනවා. මෙන්න මේ විදිහට ධ්‍යාන වසීතාවය හොඳින් ප්‍රගුණ කරගන්නා තෙක්ම විදර්ශනාවට හැරෙන්නේ නැහැ. විදර්ශනාවට හැරෙන්නේ නැත්ේමක් නිසාද ඒ ධ්‍යාන වසීභාවය ප්‍රගුණ කරගන්න තුරු සමාධිය ශක්තිමත් නැහැ. සමාධිය ශක්තිමත් නැතුව විපස්සනා වඩන්න ගියොත් යෝගාවචරයා සමාට අඳුරු ගැබකට පිවිසුනා වගේ වෙන්න පුළුවන්. දැන් සමත භාවනාවෙන් තොරව විපස්සනා භාවනා වැඩිීමේදී සිදු වෙන්නේ ආලෝකයෙන් තොරව අඳුරු කාමරයක යමක් අතපත ගාලා දැක ගන්න වගේ මේ සමාධිමත් බාටපත් වූ සිතක් ඇති යෝගාවචරයාගේ සමාධි ආලෝකයෙන් පුළුවනි ඊ타ම සියුම් නාම රූප පවා අරමුණු කොට විපස්සනා වඩන්න මේක නිසා මේ ආනාපාන සති භාවනාවෙන් හෝ වෙනත් සමත භාවනාවකින් ධ්‍යාන తত্ত্বය සමාධි ශක්තියේ තහවුරු කර ගන්නාතුරු විපස්සනාවට දැස නොගැනීම වැදගත් වෙනවා. සමත භාවනාවේ ප්‍රයෝජන රාශියක් තියෙනවානේ. සමත භාවනාවේ ප්‍රයෝජන පහක් අපේ පැරණි අර්ථ කතාවල විස්තර වෙනවා. ඒ කියන්නේ ditta dhamma sukha viharane මේ සමත භාවනා ලාභියා මේ ජීවිතයේ ධ්‍යාන සෝයෙන් සැප විඳින්නෙක් වෙනවා. විපස්සනා පාදකානි සංසය. ඒ කියන්නේ විපස්සනාවට බැස ගැනීමට මේ සමත භාවනා දොරටුවක් වෙනවා. සමත භාවනා වැඩුව කෙනෙකුට විපස්සනා වඩන්න පහසු වෙනවා. ඒක ආනිසංශයක්. අභිඥා පාදකානිසංශය. ලෞකික අභිඥා පහක් තියෙනවනේ. ඉරිදිවිද, දිව්‍ය ශ්‍රෝත, පරිචිත්ත විජානන, పూర్වේ නිවාසාන ස්මෘති, දිව්‍යං චක්ෂුර විඥාන කියලා. මේවා ලබන්නට මේ සමත භාවනාවෙන් ලබන ධ්‍යාන අත්‍යවශ්‍ය වෙනවා. එනිසා ධ්‍යාන අභිඥාට පාදක වෙනවා. හැබැයි ඒ ගැන විස්තර තවදුරට පැහැදිලි කරන්න තියෙනවා මේ ආනාපාන සති ධ්‍යාන වලින් අභිඥාට හැරෙන්න බෑ. ඒක හැරෙන්නේ කසින භාවනාවෙන් පමණයි. අනිත් කාරණය තමයි නිරෝධ සමාපත්‍යානිසංසය. ඒ කියන්නේ ධ්‍යාන බවට සප් අෂ්ට සමාපatti බවට පත් වූ ධ්‍යාලාභය තමයි අනාගාමී කෙනෙක් හෝ රහත් කෙනෙක් නිරෝධ සමාපත්තියට සමාදින සමත් වෙන්නේ. අනිත් අයට බෑ. නිසා නිරෝධ සමාපත්තිය ආනිසංශයක් මේ සමත භාවනාවෙන් ලැබෙනවා. අනික් කාණේ තමයි දෙන්නේ. ප්‍රණීත වාසයෙන් අඩුවා නම් ප්‍රථම ධානය මහා බ්‍රහ්මතලයේ කියන තුන්වෙනි බඹතලිය උපදිනවා. ওই දෙයට ඒ ඒ ධානයට අනුරූප බඹතලයන් ඉපදීම භව විශේෂානිසංශයයි. එතකොට දැන් මෙතෙන්දී අපි නැවත වරක් හඳුන්වන්න තිබෙන්නේ ආනාපාන සති භාවනාව මහා පුරුෂ භාවනාවක්. මේ ආනාපාන සති භාවනාව වැඩිමින් තමාගේ సంతානයේ විතරක වේගය යටපත් වෙනවා. ඒ කියන්නේ අපේ සිත මේ අහසේ මාලිගා හදා හදා ඉන්න කෙනේ පුරුද්ද. ඉවරයක් නෑ මාලිගා හදනවා කඩා වැටෙනවා. ඒ කියන්නේ ඒ තමාගේ සිතට කිසිම ස්ථාවරයක් නෑ. මේක් මේ කර්මණු කෙරේ විසිරී යනවා. හරියට අලු ගොඩකට දැමු ගල් කැටයක් නිසා අලු විසිරී ගියා වගේ. ජල තලයකට ගල් කැටයක් දී කැබැල්ලක් දැම්මම ජලය චංචල වෙනවා වගේ. ගහක යෙල්ලෝ කොඩියෙත් නිතරම සුළඟින් සැලවෙනවා වගේ අපේ මේ සිතේ කාර්මුණක නැතුව නිතර චලනය වෙනවා විසිර යනවා. මෙන්න මේ විසිරෙන සිත සංසම් කර ගැනීමට ඇති එකම පිළිවෙත භාවනාවයි. ආනාපාන සති භාවනාවයි. රාහුල ස්වාමීන් වහන්සේට මහා රාහුලවාද සූත්‍රයේදී ආනාපාන සති භාවනාවත් භාවනා කර්මස්ථාන හතක්ම උගන්වනවා. ඒකේ ආනාපාන සතියේදී උගන්ලා තියෙන අනිසංශය යේපිතේ චරිමක ආස්වාස ප්‍රස්වාසා තේපි විදිතාව නිරුද්ධන්ති නෝ අවිදිතා කියලා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් ආනාපාන සති ධානය පෙදෙවවා නම් මරණාසන්න මොහොතේ අන්තිම සිතක් අන්තිම හුස්ම රැල්ලක් දකිමින්ම නිරුද්ධ වෙනවා. ඒ තරම් මේ සිහිය දිනු වෙනවා. දැන් අධ්‍යාපනයේ ලබන ශිෂ්‍යයන්ට ධාරණ ශක්තිය ඇති වෙන්න මීට වඩා බෙහෙතක් නැහැ. ඔය සරස්වතී ග්‍රිතේ සරස්වතී තෛලේ නෙවෙද්දී ඉස්සර කාලේ භාවිතා වුණානේ දැන් ඒව වැඩි ඇත්තෙත් නැහැ. නමුත් ඒ වාගේ බෙහෙතක් නෙමෙයි ආනාපාන සතිය දිනපතා පුරුදු කරනවා නම් ධාරණ ශක්තිය වැඩෙනවා. අලු අඩු ගන්න අලුයම් කාලයේ පැයක් පමණ බද්ධ පරියන්කෙන් ආනාපාන සතිය වැඩුවොත් ඒ හේතුවෙන් ඊටාම ඉක්මනින් ධාරණ ශක්තිය වැඩෙනවා. වෙනත් කෙනෙක් පැය ගණනාවක් පාඩම් කරන පාඩම විනාඩි ගණනාවකින් පාඩම් කරගෙන ධාරණය කරන තරම් ශක්තිය ආනාපාන සති භාවනාවෙන් ලැබෙනවා. අනිත් කාරණය ආනාපාන සති භාවනා වැඩිීමේදී තමාගේ ජීවිතය පිළිබඳව නොයෙක් ප්‍රශ්නයන් ගැටලුතන් निराකරණය කරගන්න හැකි වෙනවා. ඒ කියන්නේ සමහර කෙනෙක් බොහෝ වැඩ කරලා මහන්සියලා ගමන් බිමන් ගිහිලා වෙහෙසිලා ඇවිල්ලා මොනවා හරි මත්පැන් ටිකක් පානය කරලා විවේක ගන්නවා. නමුත් ආනාපාන සතිය එහෙම නෙමෙයි. ඕනෑතරම් මහන්සිලා වැඩ කරලා මහන්සියෙන් අවසාන මොහොතේදී අත්පා මුණකට දොහොණය කරගෙන ඇඳට වෙලා හරි පහසු තැනකට වාඩි වෙලා හරි ආනාපාන සතිය වඩන්න විනාඩි 10ක් පුදුමාකාර කායික සංසිඳීමක් මානසික සංසිඳීමක් Tamanට ලැබෙනවා අඩු ගාණ විනාඩි 10ක් හරි එකෙල්ල ආනාපාන සතිය හිත පිහිටුවාගෙන හිටියානම් පැය පහක් හයක් සැතපීලා නිදාගෙන හිටිය කෙනෙකුට වාගේ කායික පහසුවක් දැනෙනවා ඒක නිසා මේ කායික වශයෙන් පහසු විහරණයටත් මානසික වශයෙන් සංසිඳීමටත් මේ ආනාපාන සතිය මහෝපකාරී වෙනවා. සමහර විට විසඳා ගන්නට බැරි යම් යම් ප්‍රශ්න ආහම බොහෝම වේදනාවකටපත් වෙනවා මිනිස්සු. ඒ අවස්ථාවක කොහොම අත්තර දාලා කියන්නේ හිතින් ඒව අත්තර දාලා ටික වේලාවක් ආනාපාන සතිය දෙන්න. විනාඩි 10ක් 15ක් ආනාපාන සතිය දෙන්න. ඒ යෙදෙන ඉස්සෙල්ලා හිතා ගන්නවා මට මේ අසවල් ප්‍රශ්නෙට පිළිතුරු ලැබේවා. හිතාගෙන ආනාපාන සතිය වඩනවා. ඉතාම පැහැදිලිව දෙවි කෙනෙක් කියන වගේ මනසට වැටෙන්න පටන් ගන්නවා තමාගේ ප්‍රශ්නෙට පිළිතුරු. මනසට වැටෙන්න පටන් ගන්නවා තමාගේ ප්‍රශ්නෙට පිළිතුරු. මොනතරම් පුදුමද පින්වත්නි හිත තරම් දෙයක් නැහනේ සංවර කරගත්තොත් ලැබෙන ආනිසංස හිත ස්වභාවිත කළා නම් ඒ තරම් අර්ථයක් ලෝකේ කොහෙවත් ලැබෙන්නේ නැහැ දෙවි කෙනෙකුගෙන් ලැබෙන්නේ ඒක නිසා ආනාපාන සති භාවනාව එදිනෙදා තමන්ගේ ජීවිතයේට ප්‍රශ්න निराකරණය කරගන්න කායික සුවයෙන් සුවපත් වෙන්න මානසික සුවයෙන් සුවපත් වෙන්න එවාගේම සිය නිවෙස් වල සමගිය වැඩෙන්න එවාගෙම සංසුන්ව ජීවත් වෙන්න, සංසුන්ව කතා කරන්න, සංසුන්ව ඉරියා පවත්වන්න, අලාභයේදීත්, අයසේදීත්, එවාගෙම නිന്ദාවේදීත්, දුක් කරදරවලදීත් කම්පා නොවෙන්න, ලාභයේදීත්, යසසේදීත්, ප්‍රශංසාවේදීත්, එවාගෙම සැප සම්පත්වලදීත් උද්දාම නොවේ, මනසෙහි නුවණින් ගත කරන්න පුදුම ශක්තියක් මේ ආනාපාන සතිය භාවනාවෙන් ලබා ගන්න පුළුවන්. බොහෝ යෝගාවචරයෝ නොකඩවා මේ භාවනාව අවුරුදු ගාණක් වඩලා අප ඉදිරියේ ප්‍රකාශ කළා තියෙන අනේ ස්වාමීනි මේ ආනාපාන සති භාවනාව අපිට දැන් අත්හරින්න බැරි ආහාරයක් වෙලා. ඒකෙන් මේ මේ විදිහ අපට ආනිසංස ලැබිලා තියෙන බොහොම නිරෝගී. එවාගෙම බොහොම සිත සංසුන්. එවාගෙම අපේ ජීවිත ප්‍රශ්න නැහැ. මේ ලෝකේ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්න අපට නැහැ. ඒමක් නිසාද මේ ආනාපාන සතියෙන් අපේ සිත සංසුන් වෙලා තියෙනවා. කලබල වෙන්නේ මේ විදිහට පෞද්ගලික ප්‍රයෝජන ලබාගත් හැටි අපේ ඉදිරියේ බොහෝ දෙනෙක් කියලා තියෙනවා. ඒ නිසා අපි කරුණාවෙන් ආරාධනා කරනවා බෞද්ධ අබෞද්ධ ගිහි පැවිදි හැම කෙනෙක්ම මෙලව සුවසේ ජීවත් වෙන්න. එවාගෙම වාසනාවන්ත ජීවිත පවත්වන්න, සමගි සම්පන්න ජීවිත පවත්වන්න, එවාගෙම ගැටලුවක් නැතුව ජීවිත පවත්වන්න, නිරෝගී ජීවිත පවත්වන්න, නැනවත් ජීවිත පවත්වන්න එවාගේම නිවනට පිවිසුණු ජීවිත ගත කරන්න නිවනට යොමු වෙච්ච ජීවිත ගමන් කරවන්නට නම් මේ ආනාපාන සතිය දිනපතා පුරුදු කළ යුතුමයි. එතකොට මේ ආනාපාන සතිය ඒ විදිහේ වඩන අතරත තවත් මේ සම්බන්ධව දීර්ඝ විස්තර විවරණයක් නැවත අවස්ථාවක අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මක්නිසාද අද බෞද්ධ ලෝකයා විශේෂයෙන්ම භාවනා සම්බන්ධ උද්‍යෝගයක් අතිශයින්ම පවත්වනවා. නිසා භාවනා පිළිබඳව නිවැරදි මාර්ගයක් ඇතොත් අපේ ලංකාවේ විශේෂයෙන්ම ලංකාංකික බෞද්ධයෝ මහා පාරමී ඇති පුණ්‍යවන්ත බෞද්ධයන් බැවින් මේ ජීවිතයේම ප්‍රතිඵල නෙලා ගන්න සමර්ථ වෙනවා. එනිසා ඈතාතීතයේ පටන් මුළු ලෝකයේම බෞද්ධ ලෝකයේම ශ්‍රී ලංකාවට ගෞරව දක්වනු ලබන්නේ ලංකාද්වීපයේ සීලම සත්‍රාය කරුණු ඇති බැවින් ගහක් මුලකට ගියක් හිත සමාධිමත් කරගන්න පුළුවන් කියලා. එනිසා මේ විදිහේ වාසනාවන්ත රටක ජීවත් වෙන වාසනාවන්ත බෞද්ධයන් හැටියට අපිට මේ භාවනාවෙන් අදාළම ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් නිවරදිව මේ භාවනා මාර්ග ඉදිරියට ගමන් කරන්න පිළිගමුනොත් එනිසා ඒ සම්බන්ධව නැවත අවස්ථාවල අපි කරුණ ඉදිරිපත් කරන්න ලැබුණොත් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනවා ඒකම අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා මේ ශ්‍රී ලංකා දීපයේ 2306 වසරක් මුළුල්ලෙහි නිර්මලව ගෞතම සම්බුද්ධ ශාසනය ධ්‍යාන අභිඥා සමාපatti විපස්සනා ඥාන මාර්ගඵලාභයෙන් ලැබලුණාseම ඉදිරි කාලයේදී සම්බුද්ධ ශාසනාන්තයේ දක්වා වරුදු 5000ක් පිරෙන අතුරුම නැවත නැවත ශ්‍රී ලංකා දීපේ ධ්‍යාන සමාධි සමාපatti අභිඥා විපස්සනා මාර්ගඵලාභයෙන් පහළ වෙමින් සරුවක්ඥ සාජෝත්තමයන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මයෙන් පලනලාගෙන සම්බුද්ධ ශාසනයේ උසස් අර්ථයන් නෙලාගෙන මේ බුද්ධ ශාසනයෙන් ලබන්නේ තියෙන උසස්ම ප්‍රතිඵල ලබා ගැනීමට තව තවත් අපේ පුණ්‍යවන්තයන්ට වාසනාව ලැබේවා උදාපත් වේවා කියලා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතරතේ නීතලේ පටන් බඹතලේ දක්වා වෙසෙන පාරමී පුණ්‍ය වාසන ඇති මහේශාක්‍ය මහානුභාව සම්පන්න දෙවියෝද බ්‍රහ්මයෝද ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේ සිංහල බෞද්ධයන් අතර තේජ බල පරාක්‍රමයෙන් යුතුව පහළව මේ බුද්ධ ශාසනයෙන් ලබන්න තියෙන උසස්ම මේ භාවනා ප්‍රතිඵල නෙලාගෙන දෙවියන් සහිත ලෝකයාට නිවන් මඟ ආලෝකමත් කරමින් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කෙරෙත්වා කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. දැන් මෙතෙක් වේලා ඊට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ ධර්ම ශ්‍රවණය කළ පින්වත් සෑම දෙනාටම ඉදිරි අනාගතයේදී මේ ආනාපාන සති භාවනාව මුදුන් පමුණවා ගැනීමටත් එමගින් උපචාර ධ්‍යාන අර්පණ ධ්‍යාන මුදුන් පමුණවා ගැනීමටත් ධ්‍යාන මාත්‍රයකින් නොනවති සමත භාවනා සියල්ලම අර්පණා බවට පමුණුවමින් භාවනා වඩා අවසානයේදී විපස්සනා ඥාන දිනු කරගෙන තම තමා බලාපොරොත්තු වන අධිගම බෝධි ආනයන්ගෙන් ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා මම ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතර දෙවියන් සෑත ලෝකයාට පින් අනුමෝදන් කරමින් කරවමින් අපේ ආශිර්වාදේ මුදුන් පමුණවා ගන්නවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං පංචශීලයේ පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් කුසලානිසංස බලයෙන් රත්නත්‍රාන් භාවයෙන් සැමට මෙලෝ පරලොව ජයග්‍රහණයත් වී කෙලවර පැතු බෝධියෙන් අජරාමර සාන්ත අමා මහ නිවන් සුවත් වේවා කිය අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා පොසොන් පොහොය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වූයේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ටානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ තවත් සල්ප වේලාවකින් පූජ්‍ය මඩවල උපාලි සඳහන් වෙච්ච කරුණු පිළිබඳව ඊටාම කෙටියෙන් විස්තරයක් කරන්නට කියලා ඉල්වා සිටීමට ඊටාම කෙටියෙන් ප්‍රධාන කරුණු කීපයක් කුමක්ද කියලා සාරාංශ කරලා දක්වන ලෙස ස්වාමීන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දෙසූ බෞද්ධ භාවනා ක්‍රම අපේ ඉදිරියේ පැහැදිලිව තියෙනවා. එයින් අද දේශනාව අපි ඉදිරිපත් කරන්න යෙදෙන සමත භාවනාවට අයිති ආනාපාන සති භාවනා ගැන පමණයි. එහෙත් ඒ ආනාපාන සති භාවනා ශීර්ෂයෙන් සමත භාවනා 40ක් අපට වඩන්න පුළුවන්. ඒකම සමත භාවනාවෙන් අපි විපස්සනාවට හැරෙන ආකාරය අපට ඉගෙන ගන්න පුළුවන්. විපස්සනා භාවනා ප්‍රභේද රාශියක් තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවානි කර්මස්ථාන 21ක්ම ඒ 21කින් දෙකක් හැර 19ක්ම ඍජුවම විපස්සනා භාවනා. ඒ අතර විසුද්ධි මාර්ග, පටිසම්භිදා මාර්ග, පාළි, විභංග, පාළි මේ ආදී බොහෝ දේශනාවල මේ විපස්සනා භාවනා සම්බන්ධ දොරටු රාශියක් අපට දැනගන්න තියෙනවා. ඒ සම්බන්ධව දැන් මේ සමත භාවනාවේ ප්‍රභේද විපස්සනා භාවනාවේ ප්‍රභේද ගැන දැන ගැනීම ප්‍රයෝජන වෙයි. ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපිට ප්‍රශ්නයක් තිබෙනවා අපි ප්‍රශ්නයට සවන් දෙමුද? හලෝ. ආ කල්පිත කරන ඉතිරි දැනගන්න ඕන මේ යම් කිසි සීලයක පිළිපදවත් මේක මේ භාවනා කිරීම කරන්න ඕනේ. එන්නත් මම ඒකට පොඩ්ඩක් විතරක් දැනගන්නත් ඕන අනිත් එක මේක සාමාන්‍යයෙන් දවසකට පැයක් විතරවත් පුහුණු කළොත් අත්දැකීම් එක්ක පුත්‍ර කල්යයිද කියලා සාමාන්‍ය සමාජෙත් වලින් ලබා ගන්න පිළිබඳ කොට විස්තර කරනවා ස්වාමීන් වහන්සේ ඔව් ආනාපාන සති භාවනාව හෝ වෙනත් භාවනාවක් වඩන්නෙකු සීලයක පිහිටා සිටිය යුතුමයි ඒ කියන්නේ නිත්‍ය සීල වශයෙන් අඩුම ගානේ පංචශීලයේ හෝ බෞද්ධයෙකු සීලයක පිහිටා සිටින්නට ඕනේ. එනිසානේ සීලේ ප්‍රතිත්හාය නරෝ සපඤ්ඤෝ කියලා දේශනා කළේ. එනිසා සීලේ පිහිටාගෙනයි සමත හෝ විපස්සනා භාවනාවක් වඩන්නේ. සීලයෙන් කෙරෙන්නේ ඇත්තට කායික වාචික සංවරයනේ. ඒ සංවරයේ පිහිටා සිටියොත් තමයි මානසික සමාධියක් විපස්සනා ඥානයක් උපදවා ගන්න පුළුවන්. නිසා අපි සියලුම භාවනා බිලාසී සැමට ආරාධනා කරනවා නිත්‍ය වශයෙන් සීලයක පිහිටා සිටිය යුතුයි, සීලවන්ත විය යුතුයි. ඒකම මිහි ප්‍රගතියක් ලබා ගන්නට නම් දිනපතාම අභ්‍යාස කරන්නට ඕනේ. ඒක සාමාන්‍යයෙන් මුලින් දීර්ඝ වේලාවක් කරන්න යන්නේ නැතුව විනාඩි 10, 15, 20 පැය භාගේ මේ වගේ ටිකෙන් ටික වැඩි කරන්නයි ඕනේ. හැබැයි ඒ වාඩි වෙලාම කරන වේලාව ගැන අපි හිතන්ට අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවානේ. තික්ඛං චරං සයනිසින්නෝවා සයානෝවා යාවතස් විගත මිද්දෝ. ඒ කියන්නේ සිටගෙන ඉඳිද්දි, ඇවිදිමින් ඉඳිද්දි, වාඩි වී සිටිද්දි, නිදාගෙන සිටිද්දි අවදීන් සිටිනවා නම් ඒ හැම වෙලෙම අපට භාවනා කරන්න පුළුවන්. අපට බස් එකේ යද්දි පුළුවන්, කාර් එකේ යද්දි පුළුවන්, කුඹුරේ යද්දි පුළුවන්, දත්මන් දිද්දි පුළුවන්, මුණුසෝදද්දි පුළුවන්, වතුර නාග්ගෙත් පුළුවන් භාවනා කරන්න ශරීර පටිජාගන කටයුතු හැම එකදීම පුළුවන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට උගන්ලා තියෙන සම්මාදිට්ඨිය හැටියට භාවනා වඩන්න නැති වෙලාවක් නැහැ හැබැයි අර එක්තැන් වෙලා වැඩීමෙන් එයින් සිතේ වඩාත්ම සමාධි ශක්තියක් උපදවා ගන්න පුළුවන් බව මතක තබා ගන්නට ඕනේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ජීවිතේ ඕනම ඉරියව්වකදී භාවනාව පුරුදු කරන්න පුළුවන්. හරි අපි ඊළඟ ප්‍රශ්නයට යමු. දත්වන් සමත්ව මම කතා කරන්න බලාපොරොත්තු මට ගන්නට අවශ්‍යම දෙවියන්ට ප්‍රමාණව උපදෙස්කේ භාවනාව කරන්න අපිට කරකට ඒ ගැන විශේෂයෙන් අපි අවධානය කරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා චිත්ත සමාධියක් ලබන්න පස්සද්ධිය ඕනනේ සංසිඳීමක් ඕනනේ මේ සංසිඳීම සම්බන්ධව තියෙනවා උපදේශ හතක්. ඒ උපදේශ හතේ තියෙන හොඳම හොඳ පිළිතුරක් මොනවාද? පණීත භෝජන සේවනතා කියන වචනයක්. පණීත භෝජන සේවනතා කියන්නේ මේ රස මියුරු ආහාර ගන්නවා කියන එක නෙමෙයි. තමාට ගිරවා ගන්න පහසු යම් ආහාරයක් ගැනීමෙන් ගතට සැනසුමක් ඇතිව ඒ කියන්නේ ශරීරයේ දාහයක් නැති ගිරවා ගන්න බැරි වුණොත් ඇති වෙන වේදනා නොවන කය සංසුන්ව තබා ගන්න පුළුවන් ආහාර ගැනීම වැදගත්. ඒකට කියනවා හිත මිත භෝජන පරිහරණය කියලා. ඒ කියන්නේ දිනවා ගන්න පුළුවන් ඒ වගේම තමාට ශාරීරික සෞඛ්‍යයට උපකාර වන ආහාර ප්‍රමාණයක් ගැනීම. ඉතින් මස් මාංශ ගැනීම ගැන අපිට කියන්න තියෙන්නේ මස් මාංශගත් අයගේ කායික වශයෙන් දරතයක් එනවා. කායික දාහයක් එනවා. ඒ කායික දාය තියෙනකොට පස්සද්ධිය කියන්නේ නෑ. පස්සද්ධිය නැතිකොට කොහෙන්ද සමාධිය? නිසා අපි අත්හදා බලන්න පුරුදු වෙන්නට ඕන නිර්මාංශව භාවනා කිරීමක් ඒවා ගැනීමෙන් කරන භාවනා කිරීමත් දෙක අතර වෙනසක් තියෙන බව තමාටම තේරුම් ගන්න පුළුවන් මගේ අත්දැකීම මම කියනවා නිර්මාංශ භෝජනෙන් භාවනා කිරීම සාර්ථකයි ස්වාමීන් වහන්සේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නක් තියෙනවා රවුනාත් ඉතල සඳහන් කළා සබ්බ සංකාය පටිසංවේදී කියලා. ඒ සබ්බ සංකාය පටිසංවේදී කියලා අදහස් කරන්නේ මම අපි පරා මා හිතන ආකාරය මට මට දැනගෙන තිබුණ ආකාරය සතර සංකාය කියන්නේ මනෝකාය රූපකාය සහ ප්‍රාණකාය වශයෙන් ගැනීමක් සිදු වෙනවා. ඒක පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ සායන සඳහන් කරා ධර්මදේශනාවේ සමත භාවනාවේ ප්‍රයෝජන පහක් සඳහන් කරා. ඉතින් මේ තුන්වෙනි එක සඳහන් කරා අභිඥානාවේ ඥානයේ ලෞකික අවස්ථාවක් කියලා. ඔය කසින සමාපත්තියෙන් තමයි ලැබෙන්නේ කියලා. එතකොට අභිඥානා අභිඥානය කියන එක සමත භාවනාවෙන් ලැබිය යුතු ප්‍රත්‍ය නැත්නම් ඒක උදේශනා භාවයෙන්ම උදේශනා භාවයෙන් භාවනාවෙන් ලැබිය යුතු අද්භූත ප්‍රතිපස්සක් තියෙනවා. මොකද වයින්නා සඳහන් කරලා ලෞකිකත්වයක් කියලා අභිඥානානය කියන්නේ. අභිඥානානය කියන්නේ ඒ ලෝකෝත්තර தත්ත්වයක් විදිහට මට දැනගන්න දැක්කම මේ ප්‍රශ්න දෙක මට උත්තර වෙනවා හොඳයි මේ ප්‍රශ්න ගැන අපි බොහොම සතුටු වෙනවා ඒ කියන්නේ සබ්බකාය පටිසංවේදී කියන මේ වචනින් කියවෙන්නේ ආස්වාස ප්‍රස්වාස මුළුල්ල කියන එකයි. දැන් කාය කියන තැන මම මුලින් සඳහන් කළානේ දෙපතුලේ පටන් ඉස දක්වා ශරීරය බලන ඇතැම් යෝගීන් කියලා ඒක වැරදි. දැන් මෙතන කියන්නේ ඒකාග්‍රතාවක් උපදවා ගැනීම සඳහා සිහිය පිහිටුවා ගැනීමනේ. සිහිය පිහිටුවා ගැනීම සඳහා කළ යුතු වන්නේ ආස්වාස මුළුල්ලම දකින හැටියට